රජතස්සේව නිද්ධමේ මන මත්තනෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි සාන්තිනායක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථාවක් දැන් ඔය මා ප්‍රකාශ කළේ මේ ගාථාව ධම්මපදයෙහි මල වර්ගයෙහි ඇතුළත් වෙලා තිබෙනවා මේ ගාථාවෙන් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ තමන්ගේ කෙලෙස් දහම් නැති කරගන්නා වූ ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළ අනුපුබ්බේන මේධාවි තෝක තෝකං කනේ කනේ ඥානවන්ත කෙනෙක් නම් ඒ ඥානවන්තයා ටිකෙන් ටික ඉද ලැබෙන ලැබෙන හැටියට තමන්ගේ කෙලෙස් මල දුරු කරගන්නට ඕනේ කියන එකයි උන්වහන්සේ කොටින්ම දේශනා කොට වදාළේ. මේ ගාථාවේ හැටියට උන්වහන්සේ මහා කරුණාවෙන් ගුණධම් පිරීමේ වටිනාකමත් එවැගේම වැරදි අදහස් පහළ කිරීමේ තිබෙන වරදක් මම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ගාථාවේ තේරුම හොඳ හැටි පැහැදිලි කර ගැනීමට හැකි වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතුව නිමිත්ත සාමාන්‍යයෙන් පැහැදිලි කළාම අපි බුදුරජාණන් වහන්සේගේ දවස එක්තරා බමුණෙක් හිටියා. මේ බ්‍රාහ්මණය සාමාන්‍යයෙන් පැමිණෙන සිරිතක් තිබුණා භික්ෂූන් වහන්සේලා ගමට ඇතුල් වන තැන සිවුරු පොරවන ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේට මේ බමුණාගේ පැමිණීම සිරිතක්. භික්ෂුන් වහන්සේලා ආරාමයෙන් පිටත වඩිනවා නම් උන්වහන්සේලා ඒ සිවුරු ගැටවටු කිරීම ආදී වශයෙන් පොරවා ගැනීමලි ඒ ස්ථානයේ ඉඳලයි කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ නියමය ගමට ඇතුල් වෙන කොටයි ඒ සුපටිච්ඡන්නෝ අන්තර්ගරේ ගමිස්සාමීති සික්ඛා කරණීය. එමය දේශනා කළා තියෙන්නේ. මේ ඇතුල් ගමේ තමයි සුපටිච්ඡන්නව හොඳට ගැටෝටු ගන්නවාගෙන වැඩම කළ යුත්තේ. මේ චූරුපර්ණ තැනට මේ බමුණාගේ සිරිතක් තිබුණා පැමිණීම. දවසක් බොහොම වැහැලා තිබුණා. තනකොළ තෙමිලා මේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු ටිකක් තෙමුණා. අර තන කොළ වල ගෑවිලා. මේ මිනිස්සයා කල්පනා කරන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු ටිකක් තෙමුණා. මම මේ තන කොළ අරන් දාන්න ඕන. උදැල්ලක් ගෙනල්ලා ඒව ඇහැලා දෑවා. ඊට පස්සෙන්දත් ආවා මේ බවුණා. එදා මේ ස්වාමින් වහන්සේලාගේ සිවුරු වල සාමාන්‍යයෙන් අර පස් වගේ ඒව ගෑවුන මොද උදැල්ලෙන් ඇහැලා දාලා තිබුණේ එතරම් කල්පනා කළා හෙට මම වැලි දාන්නට ඕන මෙතන වැලි ඇතුරුවා ඊට පස්සේ හන්දා ස්වාමීන් වහන්සේලා <clears throat> ඇවිල්ලා එතන සිවුරු පොරවගෙන ගම් වැදුනා එදා ඉතින් කරදරයක් නැහැ ඊළඟට දවසක් මේ ස්ථානෙට ආවම මේ ස්වාමීන් වහන්සේලාට දහඩිය දාලා තියනවා දැක්ක හුඟක්. මොකද එතන හොඳට අවුව තියෙන තැනක්. ඉතින් ඒ නිසා මේ කල්පනා කළා බමුණා යම්කිසි මණ්ඩපයක් වටරවමක් හදන්නට ඕන. හැදුවා. ඊට පස්සේ යන දවසක් මේ ස්ථානයට ආවා. ඉතින් වැහැලා එදා වැස්සා. තෙමුණ ස්වාමීන් වහන්සේලා පියස්සක් හරි ගැස්සෙව්වා. දැන් සම්පූර්ණයෙන් ගියක්. ඊළඟට මේ බමුණ මේ ගැන බොහොම සතුටු වුණා. මම ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් බොහොම හොඳ වැඩක් මේ කළේ. සංඝා වාසයක් මේ හැදෙන්නේ. මම මෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ වැඩම කරවලා දානයක් දෙන්නට ඕන. ඔහොම කල්පනා කරලා වැඩමුවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසානයේදී මේ කලාව පින්කම ගැන අර ගාථාව මාත්‍රිකා කරලා දේශනාවක් කළා. අනුකුබ්බේන මේධාවී තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ කියන ගාථාව. මේ ගාථාවේ තේරුම ඥානවන්තයෙක් නම් ඒ ඥානවන්තයා ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ කෙලෙස් මල දුරු කරගන්නවාය. දුරු කරගන්නේ අඩු කරගන්නේ හරියට කොයි වගේද කියනවනම් සංකවියෙක් ඒ රත්රණෙහි තිබෙන කිලුටුයි ක්‍රමකරයෙන් ටිකෙන් ටික නැති කරලා වටිනා ස්වර්ණාභරණ අදා ගැනීම වගේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ ගාථාව විස්තර කරලා බලනකොට අපට හොඳට පැහැදිලි වෙනවා ඥානවන්තයෙක් නම් තමන් ගැන හොඳට කල්පනා කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමත් එහෙමමයි. අත්තනි පච්චවෙක්ඛිතබ්බං උනාන්තු ප්‍රකාශ කළා. හැම දෙනාම කවුරුත් තමන් ගැන නුවණින් සලකලා බලන්නට ඕන. තමන් දිහා බලන්නට ඕන. තමන්ගේ හිත ක්‍රියා කරන්නේ කොහොමද? පාවිච්චි කරන වචන කොයි වගේ වචන තමන් විතර පාවිච්චි කරන්නේ? තමන්ගේ ක්‍රියාකලාපේ මොනවද? ඔන විදියට තමා ගැන කල්පනා කරන්නට ඕන. හැම දෙනා විසින්ම. ඉතින් එහෙම කල්පනා කරනකොට ඕනෑම කෙනෙකුට පෙනෙනවා තමන්ගේ චරිතය කොයි වගේද කියන එක නුවණින් තමන් ගැන කල්පනා කරලා බැලුවොත් ඊළාට මෙන්න මේ මේ අඩුපාඩු මේ මේ වැරදි මා තුල තියෙනවා කියලා තමන් පළමු කොට තේරුම් ගන්නට ඕන. පළමු කොට ඒවා තේරුම් අරගෙන ඊළඟට ඒ වැරදි ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩු කරගන්නට ඕන කියන දැඩි අදිෂ්ඨානයක් තමගේ හිතෙහි ඇති කරගන්නට ඕන. එහෙම ඒ වැරදි හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකට වදාලා මේ කෙලෙස් කියන ඒවා තමයි වැරදි කියලා කියන්නේ. සාමාන්‍යයෙන් හිත කිලුටු කරන ඒ ගතිවලට තමයි කෙලෙස් කියලා කියන්නේ. හිත කියන එක සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට ප්‍රකෘති සිත පබස්සර මිදම් භික්කවේ චිත්තං මානේ මේ ප්‍රකෘති සිත ප්‍රභාස්වරයි. පිරිසුදුයි. මේ ඒ ප්‍රකෘති සිතේ කියලා කියේ භවංග සිත. ඒක ප්‍රභාස්වරයි පිරිසුදුයි. හැබැයි මේ පිරිසුදු භවංග සිත පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේ උපක්ඛලිට්ඨං මේ බහැරින් ලැබෙන අරමුණු අනුව කිලුටටපත් වෙනවා කියලයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ බහැරින් ලැබෙන අරමුණු කියලා කිව්වම ඇස කන නාසය දිව ශරීරය මනස මේවා තමයි ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් තමයි හිතේ කිලුටු වීම ඇති වෙන්නේ. ඉතින් හිත කිලුටු නම් කාගේ හරි ලෝභ දෝෂ මෝහ ආදීන් චිත්තේන සංකලිට්ඨේන සංකලිස්සන්ති මානවා බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කළේ හිත කිලුටු නම් හිත කිලුටු පුජ්‍යලයා කිලුටු පුජ්‍යලේ චිත්තේ සුද්ධේ විසුද්ධಂತಿ හිත සුද්ධ නම් හිත පිරිසුදු නම් ඒ පිරිසුදු පුජ්‍යලේ කේ පුජ්‍යලයා අන්න ඒ නිසා පාරිශුද්ධිය ඒකාන්තයෙන්ම ඇති වෙන්නේ චිත්ත පාරිශුද්ධියෙන් නැත නැත්නම් හිතේ උපදින කුසල් සහගත අදහස් වලින් තමයි මේ පාරිශුද්ධිය ඇති වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඊටාම කොටින් මේ වෙලාවේ හැටියට සලකනකොට මේ හිත කිලුටු කරන ධම් අපි යාන්තම් කීපයක් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රයේදී දේශනා කොට වදාලා අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියලා. ඒකේ අදහස අභිජ්ජාව විසම ලෝභය. මේ හිත කිලුටු කරන ධර්මයක්. අභිජ්ජා කියන්නේ සාමාන්‍ය ලෝභකම. ලෝභකම හිත කෙලෙටු කරන්නක් ඊළාට ඊටාම භයානක එකක් තමයි විසම ලෝභය කියා අපි එක ලෝභකමත් විසම ලෝභයක් ලෝභකම සාමාන්‍යයෙන් තමන්ගේ ධනය තමන්ගේ වස්තුව තමන්ගේ දේ ගැනයි ඇති වෙන්නේ තමන්ගේ දේ යම් කිසි කෙනෙක් අර පරිස්සම් කර ගන්නවා නම් ඒක වරදක් නෑ නාස්ති කිරීම හොඳ එකක් නොවේයි එහෙම යමක් අරපරිස්සම් කළා තබා ගැනීම ලෝභකම නොවේ. ලෝභකම වෙන්නේ කිසිම දෙයක් කිසිවෙකුට පරිත්‍යාග කිරීමට දීමට අකමැති වෙනවා නම් පසුබට වෙනවා නම් ඒ ගතිය තමයි ලෝභකම කියලා කියන්නේ. ඉතින් මේ ලෝභකම අර හිත කිලුටු කරන ගතියක්. ඊටත් වඩා භයානකයි විෂම ලෝභ කියාපු එක. විෂම ලෝභක කියලා කිව්වේ අනුන්ගේ දේවල් ගැන ඇති කරගන්නා වූ ආසාව, බලාපොරොත්තුව මොන දෙයක් හරි කරලා මොන අපරාධයක් හරි කරලා අනුන්ට අයිති දේවල් තමන්ට අයිති කරගන්නට ඕනෑ කියලා යම් යම් දෙනා කල්පනා කරනවා. එහෙම කල්පනා කළ බොරු නඩු හබ ආදී ඇති වෙනවා. එතර විතරක් නේ බොරු අයිතිවාසිකම් කියනවා. අනුගේ ඉදකඩම් ආදීන් ওই හොරට මැන කියා ගන්නවා, වැටවල් ගහ ගන්නවා. තවත් අනුගේ දේවල් নানা ආකාර විදියට ගසා ගන්නට කල්පනා කරනවා. අන්න එබඳු ගතියට විෂම ලෝභය කියලයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ මොකද අර ආසාව කියන එකේ සීමාවක් නැහැ. ප්‍රමාණයක් නැහැ. මේ කොච්චර ලැබුණත් සම්පූර්ණයි මට කියන හැඟීමත් මේ ඇති කියලා කිසි කාලයක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි තමයි ආසානාම දුප්පූරා කියලා ධර්මයේ ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඒ නිසායි අර අනුන්ගේ දේවල් ලබා ගන්නට ඒ নানা ආකාර සට කපටකම් කපටිකම් කරලා බලාපොරොත්තු වෙන්නේ. දැන් ওই මහා සාගරයේ තියෙන මහා සාගරයට කොච්චර ජලය ලැබුණත් ඔය ඇතේ කීමක් තවත් ලැබෙන ඕන තරම් ලබා ගන්න පුරව ගන්න ලෑස්ති. ගිනිගොඩකට කොච්චර දර දැම්මත් දාන දානේවා පිළිස්සලා යනවා තවත් ඕන තරම් දර ලබා ගැනීමට ගිනිගොඩ ලෑස්ති. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි අග්ගික්ඛන්தோ සමුද්දෝච අර ඒ දෙන්න ගිනි ගොඩයි සාගරයයි වගේ මේ මහිත්‍ය වැඩි ආසා තියෙන පුජ්‍යලයා තෘප්තියක් නැහැ සෑහීමක් නැහැ ඒක හරි මහා භයානකම භයානක අපරාධයක් Tamanටම Taman කරගන්න ඔන්න ඒකෙන් ඉති හිත කෙලුට වෙන චිත්තෝපක්ලේශ ධර්මයක් ඉබ්බන්දු ගති Tamanගේ సంతාණයෙන් තොර කරගන්නට ඕන ඉබ්බන්දු ගති එහෙම් පිටින්ම නැති කරගන්නට ඕන තමන්ට යම් කිසි කෙනෙක් හිතවත්කමක් ප්‍රියමනාපකමක් තියෙනවා නම් ඊළාට ව්‍යාපාද ව්‍යාපාද කියන්නේ අනුන් නසන්න අනුන් නැති කරන්න අනුන් විනාශ කරන්න යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒ ගතියට තමයි මේ ව්‍යාපාද කියලා කිව්වේ. ඉතින් ඒක කොයිතරම් අපරාධයක්ද? කොතරම් දුෂ්ට අදහසක් ඇතිව කරන ක්‍රියාවක්ද ඒ ව්‍යාපාදයේ පහළ කරගෙන යමක් කරනවා නම් නිසා ඒක හිත කිලුට වෙනවා විතරක් නෙවෙයි අපායগামী මහා අකුසල ධර්මයක් එහෙමත් වෙනවා. ඊළඟට ඒ ඔය ක්‍රෝධය ක්‍රෝධය කියන එක මේ හිත ඊටාම භයානක විදියට කිලුට කරන අදහසක් කෝධ යම් කිසි කෙනෙකුගේ හිතේ ක්‍රෝධය පහළ වුණා නම් ඒ ක්‍රෝධය පහළ වෙනකොටම ඒ ඇත්තගේ හිත නරක වෙනවා විතරක් නෙවෙයි ඒත් ඇත්තන්ගේ ශරීර වර්ණේ වන්න පසාදා යසසා සුඛාච ධනාච හායන් තුපජීවිතාච ඕපනේ පෙන්නලා තියෙනවා ධර්මයේ දැන් තමන්ගේ හැඩරුවක් තියෙනවනම් තරහ ගියාම මිනිස්සෙකුට ඒ බොහෝම අජූවයි බලන්නත් බෑ ඉතාමත්ම නරකයි. අන්න වර්ණ ප්‍රසාදය පවා නැති වෙනවා. ධනය, ශක්තිය, බලය ඔක්කොම නැත්තට නැති වෙලා යනවා මේ කියා ක්‍රෝධය නිසා. අර හිත කිලුටු කරන ධර්මයක් විතරක් නෙවෙයි මෙලෝ වශයෙන් උත් නානා ප්‍රකාර විපත්ති වලට කරදර වලට තම පෙළඹෙන්නා වූ නරක ගතියක් මේ ක්‍රෝධ කියා අපි එක. ඊළාට උපනාහ උපනාහ කියලා කියන බද්ධ වෛරය. වෛරය ඊටාත්ම භයානකයි. බද්ධ වෛරය වෙනකොට හොඳටමත් නරකයි. කවදාකවත් වෛර කරලා වෛරයක් පන්සිඳවන්නට පුළුවන්කමක් නැහැ. ඒක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නහි වේරේන වේරානි සම්මන්තිධ කුදාචනම් කිසිම කලක වෛරයෙන් වෛරයක් සංසිඳ වෙන්නේ නැහැ වෛර කරාම තමනුත් වෛර කරොත් ඒක දිනු වෙනවා මිස සංසිඳීමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒ කියාපු වෛරය බැඳ තබා ගන්නවා සමහර අය හිතේ හිතේ තබාගෙන ඒ තමන්ට යම් වචනයක් ඔන්න කිව්වනම් ඒ පුජ්‍යලයා යම් වරදක් කළා නම් ඒ පුජ්‍යලයා ගැන පමණක් අර වෛරය බැඳ තබා ගන්නේ නැහැ සමහර අය. එහෙම මැද දබා ගත්තත් ඒක සම්පූර්ණයෙන් වැරදි. නමුත් සමහර දුෂ්ට අය තම ඒ ඒ ඇත්තන්ගේ પરම්පරාවටම මේ වැරදි කරලා අලාභහානි කරලා පලි අරගෙන විපත්ති කරන්න ලෑස්ති වෙනවා. ඒ තරම් නරක ඒ තරම් භයානක ගතියක් තමයි උපනාහ කියපෝ බද්ධ වෛරය. ඒකම ඔය මක්ඛ මක්ඛ කියලා කියන්නේ ಗುಣ මකුකම. අනුන්ගේ ගුණයක් කියනවා නම් ඒ ගුණය ප්‍රකාශ කිරීමට සමහරුන් අකමැති බොහෝම. කොමාරි හංගන්න. එහෙම නැත්නම් නැති අගුණ ප්‍රකාශ කරලා ඒ අයගේ නම නරක කරන්න. එහෙම ලෑස්ති වෙන අය කොච්චරවත් මේ සමාජයේ වාසය කරනවා. ඒක බොහොම පහත් ගතියක්. අපේ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුගේ ගුණයක් නම් ඔය ගුණය ප්‍රකාශ කිරීමට ඇතැම් විට යොදුන් සිය ගණන් වැඩම කරලා ඒ ගුණය ප්‍රකාශ කරලා වැඩලා ආපසු වැඩලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ගුණ ප්‍රකාශ කරන්නට කියන බව නියම කළා තියෙනවා, දන්වලා තියෙනවා. යන්නේ එහෙමයි ගුණයක් නම් ඒක කියන්නට ඕන. ඉතින් ඊළඟට ඒ ගුණය එහෙම ප්‍රකාශ කරන ගමන තම තමන් යම් උදව්වක් උපකාරයක් කවුරු හරි කළා නම් ඒකත් ගුණයක්. ඒ උදව්ව ඒ උපකාරය අමතක කරනවා. ඒ අමතක කරන ගතියත් මේ මක්ක කියන ක්ලේශයට ඇතුළත් වෙන්නේ. මේ සමහර විට සමහර සත්පුරුෂ නොවන අය තමගේ දෙමව්පියන් වහන්සේලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා දරුවන් හදනවා ඒ වගේම ඒ තවත් නොයෙක් දෙනාට නොයෙක් උදව් උපකාර කරනවා සමහර දරුවෝ ඒ දෙමව්පියන් වහන්සේලා කෙරෙහිවත් අපට අපේ අම්මා අපේ තාත්තා මේ මේ විදිහට උදව් කළා ඒ නිසා තමයි අද අපේ මේ தත්ත්වය කියලා එහෙම කල්පනා කරන්නේ නැහැ. එහෙම නැත්නම් මොනවද අපේ අම්මලා තාත්තලා අපට කරලා තියෙන්නේ? ඔහොම ප්‍රශ්න කරන දරුවෝ පවා මේ ලෝකේ අපේ රටේම ඉන්නවායි කියන එක රහසක් නොවේ. ඉතින් අර ඒ බඳු මෞපියන්ගේ ගුණේ වුණත් මකන්න එහෙම ලෑස්ති වෙන අය ඉන්නවා ඊටාම අසත්පුරුෂ සංඛ්‍යාවටයි ඒ ඇත්තන් ගැනෙන්නේ. ඒකම <clears throat> කලගුණ සලකනවා නම් යම් කෙනෙක් ඒ කලගුණ සැලකීම ඊටාම හොඳ සත්පුරුෂ ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කේවලා හේසා භික්කවේ සත්පුරිස භූමි යදිදං කතඤ්ඤුතා කත වේදිතා මහණෙනි මේ සත්පුරුෂත්වය කියන එක පිළිතලා තියෙන්නේ කලගුණ මතක තබා ගැනීම උඩ යමක් කලගුණ මතක තියාගෙන ඉන්නවනම් අන්නේ තමයි සත්පුරුෂයා ඒසාර ಗುಣ මකු කෙනෙක් නම් ඒ ගති නෑ එයා ගුණය වහලා දාන්න මකලා දාන්න අගුණයක් මතු කරලා පෙන්වන්න ලෑස්ති කරනවා දැහැටි කර ගන්නවා එය තමන්ටම තමන් හතුරුකමක් කරගත්තා හැටියට සැලකිය යුත්තේ ධර්මයට අනුව ඊළඟට පලාස කියලා තවත් මේ හිත කිලුටු කරන කෙලස් දහමක් තියෙනවා ඒ පලාස කියලා කියන්නේ ජීවග්‍රාහ කියලා අපේ සිංහල පොත්වල ඒ වචනයට අර්ථ කියලා තියෙනවා ඒ ජීවග්‍රාහ කියලා කියන්නේ තමන්ට නොගැලපෙන අය සමග තමන්ගේ කිසි වෙනසක් නැහැ. එයාගෙත් මගෙත් මොකක්ද ඇති වෙනස? ඔහොම නොගැලපෙන නැත්නම් සමහැටියට යම් කෙනෙක් සලකනවා නම් එහෙම සැලකීමට තමයි යුගග්‍රාහය කියලා පෙන්නලා තියෙන්නේ. දැන් ඔය සාමාන්‍යයෙන් වයෝවෘද්ධ වයසක එහෙම පින්වත් පිරිස ඉන්නවා. තරුණයෙක් තරුණියක් කල්පනාගේ වයසට සලකන්නේ නැත්නම් ආ මොකද ඉතින් ඒ නාකි උනායි කියලා ඇති එක මගේ ඒ එයාගෙත් මොකද ඇති වෙනස ඔහොම කල්පනා කරනවා එසේ කල්පනා කිරීම අනුදුග්ග හරි අකුසලයක් ඒ වගේම ක්ලේශයක් ඊළඟට උගතෙක් හා සමානව එහෙම උගත්කමක් නැත්තා වූ අය කල්පනා කරනවා දුස්සීලයෝ සීලවන්තයන් හා සමාන ඒ ඇත්තන් සමග වෙනසක් කිසි තමන්ගේ ඇත්තේ නැහැ කියලා ඔහොම කල්පනා කරනවා. ඔය ආදී වශයෙන් මේ සමාජේ নানা තරාතිරම් වල අය වාසය කරනවා. ඒ අයගෙත් මගෙත් කිසි වෙනසක් නැහැ කියලා ඔහොම කල්පනා කරනවා. එවන්දු ගතියට තමයි පලාස යුගග්‍රාහ කියලා ප්‍රකාශ කරන්නේ ඒක මහා කෙලස් දහමක් තමම්ම පිළිහීමටපත් කරනවා. ඊළඟට ඉස්සා ඊර්ෂාව ඊර්ෂාවේ කිව්වම මේ අනුන්ගේ සම්පත අනුන්ගේ යහපත අනුන්ගේ දියුණුව කෙනෙකුට ඉවහන්නට බැරි නම් ඒකට විරුද්ධකම් කරනවා නම් ඒක තමයි ඉස්සා ඊර්ෂා කියලා කියන්නේ. ඉතින් ඒ ඊර්ෂාව ඇති වෙන්නේ අර මුදිතා කියන උතුම් ගුණය යම් කෙනෙකුගේ సంతානේ නැතිනම් අන්නේම ඒ මුදිතා ගුණේ නැති අයගේ හිතේ තමයි මේ ඊර්ෂ්‍යාව කියන එක ඇතිවන්නේ. මුදිතා කියලා කියන්නේ කාගේ හරි සම්පත් දැකලා, දියුණුව දැකලා යම් කෙනෙක් සන්තෝෂ වෙනවා නම් එසේ සන්තෝෂ වන්නා වූ ගතිය මුදිතා. මේ මුදිතා කියන උතුම් ගතියෙන් තොරයි ඊර්ෂ්‍යා කරන්නා වූ පුද්ගලයා. අන්න ඒ නිසා ඒ ඊර්ෂ්‍යාව සත්පුරුෂයෙකුගේ හිතෙහි කිසි කලක ඇති වෙන්නේ නැහැ අසත්පුරුෂයාගේ සිතෙහි මිසක්. මසුරුකම කියලා කියන්නේ ඒක නෑ. මා ඉදං අච්චරියම්. දැන් ඔන්න තමන් හොඳ හැටියට දියුණු වෙලා සැප සම්පත් ඇතුව තමන් වාසය කරනවා. එම වාසය කරන්නා වූ කෙනෙක් ඉතින් අනුන් ගැන කල්පනා කරනවා මෙහෙම. උන අසවලා අසවල් පුජ්‍යලයා මේ මේ විදිහට ඉගෙන ගන්නවා. මෙහෙම සමාජයේ හොඳට වැඩ කරනවා කියලා ඔන්නෝම කල්පනා කරලා ඊළඟට ඒ පුජ්‍යලයා මේම ඒ ආකාරයෙන් වැඩ කරලා මා වගේ උසස් තත්ත්වයට එන්න පුළුවන්. රටේ පිළිගැනිල්ලක් ඒක එයා ගැනත් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා එබඳු සත්‍යයක් ඔහුට නොවේවා. ඔන්න ඔය විදිහට කල්පනා කරන ගතිය තමයි මච්ඡරිය කියලා ප්‍රකාශ කළේ. ඉතින් බොහෝම නරක අසත්පුරුෂ අදහසක් ඒක. මිනිස්සේ කැටියට කාට හරි උදව්වක් දෙනවා නම් උදව්වක් කරනවා නම් දිනුවට අත දෙනවා නම් ඒක තමයි මනුෂ්‍ය ධර්මය. ඉතින් මනුෂ්‍ය ධර්මයෙන් තොර පුජ්‍යලයෝ තමයි ඔය මච්ඡරිය කියන ගතිය ඇතිව ක්‍රියා කරන්නේ. Taman මෙලවත් පිරෙහිලා පෞසිද්ධත් වෙලා අපාගත වීමටත් එබඳු අයට ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඊළාට මායා. මායා කියන්නේ සාමාන්‍යයෙන් ඔය රවටන ගතිය දැන් තමන්ගේ නැති ಗುಣ ඔය නැත්තම් වෙන 아무ත දේවල් පෙන්눔 කරලා යම් යම් දෙනා රවටනවා එහෙම රවටන්නා වූ ගතිය මායා කියලා පෙන්නවා. ඒ මායාව ඊටාම පහත් අදහසක් ඒ වගේ පහත් වැඩක්. තමන් නැති දේවල් ඇති හැටියට පෙන්වන්න මොන විදියකින්වත් ඕනෑකමක් නැහැ ආත්ම ගෞරවයක් ආරක්ෂා කරන කෙනෙක් නම් කිසි කෙනෙක් එම රවටන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟ සාඨේ කියන්නේ කෛරාටේකම කියන එකයි. කෛරාටේකම කියන්නේ තමාගේ තියෙන තාක් වැරදි ඇතනම් ඒ ඔක්කොම වැරදි වහගන්නවා. ඒ වැරදි මතු වෙන්නවත් දැනගන්නවත් කොහොමවත් සලසන්නේ නැහැ. එසේ අර ඒ විදිහේ වැරදි වසා ගන්නා වූ ගතියට සාඨේය කියලා පෙන්නලා තියෙනවා. ඊළඟට සම්බ තමන් සම්බ කියලා කියන්නේ ඔය තද ගතිය. මුකේ තද ගතියද සිතේ තද ගතිය. දැන් කනුවට තමයි සම්බ කියන මේ වචනේ තියෙන්නේ. කනුවකට කොච්චර ලං වෙලා කෑ ගහලා යමක් කිව්වත් ඒක ඇහෙන්නේ නෑ කනුවට. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා নানা ආකාර වැරදි කරනවා. ඒ වැරදි වලට කොතරම් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අවවාද අනුශාසනා කළත් ඉතින් අර ඒ පුජ්‍යලයාට ඇහෙන්නේ නැහැ. හරියට අර කනුව වගේ. ඒව හිතට ගන්නෙ නැහැ. ඒව ආදර්ශයට ගන්නෙ නැහැ. ඉතින් එහෙම නැතුව අර තමන්ගේ යම්තාක් වැරදි තිබුණා නම් ඒ වැරදි එහෙමම තියාගෙන ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. සමහර දරුවෝ වුණත් දෙමෝපියන් වහන්සේලා බොහොමත්ම ආදරයෙන් කියනා වූ කාරණා ඒවා ගණන් ගන්නේ නැහැ. ඒවා ගැන කිසිම කිසි සැලකිල්ලක් නැහැ. නිකන්වත් හැමකම් දෙන්නේ නැහැ. තමන් වැඩ කරන හැටියටම කරනවා. නමුත් ඉතින් විශාල පිළිහිමකට ඒ පුද්ගලයා වැටෙනවා අර තම්බ කියලාපු අවවාද අනුශාසන ආදී මාර නොගැනීමේ తত্ত্বය ඊළාට සාරම්භ සාරම්භ කියලා කියනවා සාමාන්‍යයෙන් ඔය මේ යමක් තමන්ට ඔන්න තමන් අකමැති එක වචනයක් කවුරු හරි කියනවා ඊළාට තමන් දෙකක් කියනවා ඒ වගේ කරුණුත්තරිය කරන කියලා ප්‍රකාශ වෙලා තියෙන්නේ ඒකයි. අර ඒවා හොඳ ගති නෙවි, ඊටාම් පහත් ගති, ඒ වගේම පිළිහෙන්නා වූ ගති හැටියටයි පෙන්눔 කරලා තියෙන්නේ. මාන මානය කියන්නේ ආඩම්බරය කියලා අපි විවහාර කරන්නේ මේ මානය ගැනයි. මේ මානය ඇති වෙනවා নানা ආකාර දේවල් නිසා. මානය සංසාර දුක තව තවත් නැති කිරී ඇති කිරීමටම හේතුවක් වෙනවා මිසක් මේ සසර දුකෙන් මිදෙන්නට උපායක් මාර්ගයක් වෙන්නේම නැහැ. ඉතින් ඔය මානෙ කියාපු මේ අකුසලය ඔය රහත් මඟ දක්වාම මේ නසන්නට අපහසුව තිබෙනා වූ අකුසලයක් හැටියට පෙන්눔 කරලා තියෙන්නේ. මානෙන් ආඩම්බර වුණයින් පස්සේ ඒ ආඩම්බර පුජ්‍යලයා තමන් ආඩම්බර කමෙන් දැපෙනවා මිසක් තමන්ගේ යම් යම් අඩුපාඩු වැරදි මොනවද තියෙන්නේ කියලා එහෙම කල්පනා කරලා ඒවා නැති කරගන්නට තුනී කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සර වංගීස කියන හාමුදුරන් වහන්සේ කල්පනා කළ මෙහෙම අදහසක්. උන්වහන්සේ හැම ස්වාමීන් වහන්සේලාටම වඩා තමන් ආශ්‍රය කරන බෞද්ධකමෙන් ධර්ම ධරත්වයෙන් උසස්ස කියන හැඟීමක් උන්වහන්සේගේ ඉති ඇති වුණා. එම ඉති ඇති වුණෙන් පස්සේ ඒ හාමුදුරන් වහන්සේම තමන්ට අවවාදයක් කරගත්තා මානං පජහස්සු ගෝතම මාන පතංච ජහස්සු අසේසං මාන පතස්මින් පමුච්චිතෝ විප්පටිසාරී හුවා චිරරත්තං කියලා. ඒකේ අදහස මේකයි. තමන්ටම ඒ කතා කරගත්ත ආමන්ත්‍රණය කරගත්ත ගෝතම කියලා ගෞතමයනි මානම් පජහස්සු ඔබගේ හිතෙහි යන මානය ආඩම්බරයේ ඇති වුණා. ඒ ඇති වෙච්ච ආඩම්බරයේ එහෙම් පිටින් නැති කරගන්න කොහොම හරි මේ මානෙ නිසා මානය ඇති වෙන යම්නම් හේතු තියෙනවා නම් ඒවා අමතක කරන්න දැන් මේ උගත්කමින් තමන් තමයි ඊටම උසස් ඔම කල්පනා කළා ඒකෙන් තමයි මේ මානෙ මේ හඳුනට ඇති උනේ ඊළාට ಜಾති කුල ගෝත්‍ර ආදී নানা ආකාර දේවල් නිසා එක එකනට ඔය මානය ආඩම්බරේ ඇති වෙනවා. ඒක හොදක් නෙවෙයි. සතුරු ධර්මයක් Tamanට සතුරුව ඉදිරිපත් වීමයි ඒකෙන් සිද්ධ වෙන්නේ ඊට වඩා දෙයක් නැහැ. අර වංගී සාමතුරුන් වහන්සේ ඒ නිසා තමයි කිව්වේ අසේසං මානපතස්මින් පමිච්චිතෝ ඔය මානේ ඇතිවන මේ කරුණු ගැන මුලාවට පත් වෙලා නොමගින් අනුවන විදියට හිතලා මේ විප්පටිසාරී හුවා චිරරත්තං මේ සංසාරේ හරි දීර්ඝ කාලයක් තිස්සේ කනගාටු වුණා විපිලිසර වුණා කියලා තමන්ටම කියාගත්තා. එහෙම තමන්ටම කියාගෙන මේ තමන්ම මේ මානෙ තමන්ගේ දුරු කරගත්තා. එසේ දුරු කරගෙන උන්වහන්සේ රහත් වුණා. අරේ මානය කියන එක මුදට ඥානවන්ත පින්නතා ඉගෙන කල්පනා කරලා මේ මානේ ඇති වෙන හේතු මේ මේවයි ස්වාභාවිකයි ඒවට ආඩම්බර වෙන දෙයක් නැහැ කොහොම කල්පනා කරලා ඒවා නැති කරගන්නට ඕන ඒකට තමයි බුදුරජාණන් වහන්සේගේ නියමය ඊළඟ අතිමානය අතිමානය කියලා කියන්නේ වැඩිපුරමත් මාන කිරීම ඉන් ඔය හොඳටම ආඩම්බරයි සමහර ඇත්තෝ. හොඳට හොඳටම අනිත් අය පහත් කරලා සිතනවා ඒවා සේරම අකුසල්. කුසල සහගත අදහස් නොවේ. මෙලව පෙර මොකක් හරි කර්ම ශක්තියකින් කුසල කර්ම ශක්තියකින් යම් තත්වයක් ලැබුණා නම් ඒ ලැබිච්ච කුසල කර්ම ශක්තිය නොමකට දාලා ඊළාට සසර එබඳු තත්ත්වයක් කිසි කලක නොලැබෙන විදියටයි අරේ මානෙන් එහෙම ක්‍රියා කළොත් ක්‍රියා කරනවායි කියලා කියන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට මද මද කියන්නේ මත් වීම. මත් වීම 27ක් සත්විසි මදයක් කියනවා ධර්මයේ පෙන්නලා. එයින් ඉතින් එකක් දෙකක් විතරක් මේ වෙලාවේ හැටියට ප්‍රකාශ කරන්නට ඕන යෞවන මද ඒ වගේම ආරෝග්‍ය මද මේ ජීවිත මද ওই මද තුන ගැන විතරක් මේ වෙලාවේදී සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. යෞවන මදේ කියලා කියනවා තරුණකමෙන් මත් වීම. තරුණකමෙන් මත් වුනොත් ඒත් ඒ මත් වීම නිසා විශාල වරදක් අපරාධයක් Tamanටම කරගන්නවා. තරුණ යම් තරුණයෙක් හෝ තරුණියක් නිතර හිතන්නට ඕන මේ තරුණ ගම හැමදාම තියෙන එක නෙවෙයි. සබ්බං යොබ්බනං ජරා පරියෝසානං මේ තරුණකම ජරාව එනකන් විතරයි තියෙන්නේ. ජරාව ආහැතිය කොහෙ ගියාද කියලා සොයා ගන්නටවත් නෑ. ඒ ජරාවේ කියන්නේ දි รา පත් වීම. ඇස් පේන්නේ නෑ, කන් ඇහෙන්නේ නෑ, ඇඟරැලියට දත් හැදිලා කෙස් පැසිලා ඒ ජරාවටපත් වුණාට පස්සේ ඉතින් ඊළඟට Tamange යම්තා ශක්තියක් තිබුණා හැම එකක් ගැනම ඒ ශක්තිය නැති වෙනවා දිරාපත් වෙනවා මේ ජරාව නිසා අන්න ඒක කල්පනා කළා ඒ ජරාවටපත් වෙනවාට ඉස්සර වෙලා ස්වර්ණ යුගයේ වැනි තරුණ ජීවිතය නොමකට දාගන්නේ නැතිව සුමකට හරවා ගන්නට ඕන ඒකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඊළඟට මේ ආරෝග්‍ය මදේ ආරෝග්‍ය මදේ කියලා කියන්නේ තමන්ට ලෙඩක් දුකක් ආයේ නැතිව නිරෝග සම්පන්නව වාසය කරනවා නම් එසේ වාසය කරනකොට ඒ තමන්ගේ නිරෝගතාවය යොදනවා වැරදි වැඩවලට. ඉතින් නිරෝගතාවයේ අද තිබුණත් හෙට මොන වගේ ලෙඩක් තමා වෙත පැමිණේද කියලා කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. ආවාසෝ සබ්බ රෝගාණං කියලා පෙන්නලා තියෙනවා මේ පංචස්කන්ධය ගැන. තියෙන තාක් ලෙඩ ඇති තාක් ලෙඩ වෙනදෙන්නට මේ ශරීර කූඩුවේ ශක්තියක් තියනවා ඒ නැතාක්ලද බාර ගැනීමට. ඉතින් ඒ නිසා මොන ලෙඩක් කවදා ඇති වේද කියලා කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒබඳු තත්ත්වයක් මේ ශරීරේ. ඒ නිසා මේ ලෙඩක් නැති වුණාය කියලා ඒක නොමකට හැරෙන්නට යොදා ගන්න එපයි කියන එකයි ඒකෙන් අදහස් කරලා තියෙන්නේ. ඊළාට ජීවිත මැදේ මරණය අමතක වෙනකොට ජීවිත මදේ කියන එක ඇති වෙනවා. යම් කෙනෙක් මා මැරෙනවා කියන එක නිතර සිහි කරන්නේ නැත්නම් ඒ ඇත්තන් ජීවිත මදයෙන් මත් වෙනවා. සමහර විට අන අසවල් අසවල්ස්තෝ මෙහෙම මැරුණා. නමුත් එහෙම ලෙහෙසියෙන් මම මැරෙන්නේ නැහැ. ওই විදිහට සමහර අය කල්පනා කරනවා. එසේ කල්පනා කරනවා නම් ඒක තමයි ජීවිත මදය කියලා ප්‍රකාශ වෙන්නේ. ජීවිත මදයෙන් මත් වුණාම කරන්නේ නොකටයුතු දේවල්. කලයුතු දේවල් වලින් වළකිනවා. ඔන්න ඔහොම මද තියෙන ওই වගේ මද 27ක් ධර්මයේ පෙන්නලා තියෙනවා. ඊළඟට පමාද කියලා කියන්නේ මේ හිත කිලුටු කරන අනිත් ක්ලේශ ධර්මයක්. පමාද කියලා කිව්වම සාමාන්‍යයෙන් සිහිය සැලකිල්ල නැතිව ක්‍රියා කිරීම කියන එකයි සාමාන්‍ය අදහස. ඉතින් පංචකාමයන් හිම ඇලිලා පංචකාමයන් හිම ගැලිලා ඒ එහි ආදීනව සැලකිල්ලක් නැතිව යම ක්‍රියා කරනවා නම් අන්න ප්‍රමාදශීලීව ක්‍රියා කිරීමේ කියලයි ධර්මයේහි පෙන්වලා තියෙන්නේ. මේ එහෙම ඒ ප්‍රමාදය ඥානවන්ත නැහැ කියන එක අමුතුවෙන් කියන්නට ඕනේ නෑ බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයත් ඒ දේශ අප්ප අප්‍රමාදේන සම්පාදේත කියලා අප්‍රමාදයෙන් සිහියෙන් සැලකිල්ලෙන් ක්‍රියා කරන්නේ කියා අපි එකයි. ඉතින් ඒ නිසා ඔය ආදී වශයෙන් මේ හිත කිලුටු කරන ධර්ම මහා රාශියක් තියෙනවා. ඔය කියාපු ඒවා හරි හැටියට තේරුම් අරගෙන ඒ විදිහට තමන් තමන්ගේ හිතේ පදිංචි වෙන්නට යෙදෙන්නට ඉඩ දෙන්නේ නැතුව යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් අන්න චිත්ත පාරිශුද්ධිය සඳහා ක්‍රියා කිරීම හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ওই විදිහට අර වැඩදිපක්ෂයෙන් අයින් වීම වගේම ඊළඟට මේ ගාථාවේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පින්දහම් පිළිමත් අර ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ඉඳ ලැබෙන ලැබෙන හැටියට කරන්නට කියන එකයි ওই ගාථාවෙම තියෙන්නේ. අනුපුබ්බේන මේධාවි තෝක තෝකං කනේ කනේ අරේදා බමුණා අතන මේ සංඝාවාසයේ පිළියෙල කිරීමේදී ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටිකේද ලැබෙච්ච ලැබෙච්ච හැටියටයි ඒ සංඝාවාස කටයුත්ත කළේ. ඒ ඒ වගේ ඒ tamam පින්දහම් ක්‍රමයෙන් ඉද ලැබෙන ලැබෙන හැටියට කරනකොටත් අර හිතේ පහළවන්නා වූ කෙලෙස් දහම් එහෙම් පිටීම හිතට ලං නොවීමට ඒකාන්තයෙන්ම හේතුවක් වෙනවා. ඒ අන්නේ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබුණේ අර යහපත් දේහි යෙදෙනකොට අයහපත් සිතුවිලි ආදීෙහි Tamante යෙදෙන්න සිද්ධ වෙන්න ඒව කිට්ටු වෙන්නේ නැහැ. ඒවා අයින් වෙනවා Tamanගේ సంతානෙහි. අප කවුරු නමුත් ජීවත් වෙන්නට ඕනෑ කරන්නේ අපට මිත්‍රයෙක් හැටියට මිසක් අප අපටම සතුරෙක් හැටියට නොවේ. අපේ බුදුරජාණන් වහන්සේ දෙහි අප කවුරු නමුත් ජීවත් වෙන්නට ඕනෑ කරන්නේ අපට මිත්‍රයෙක් හැටියට මිසක් අප අපටම සතුරෙක් හැටියට නොවේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්තානංචේ පියං ජඤ්ඤා රක්ඛේය නං සුරක්ඛිතං තින්න මඤ්ඤතරං යාමං පටිගග්ගේය පඬිතෝ කියලා. මේ ගාථාවේ තේරුම කවුරු හරි කෙනෙක් තමන්ට හිතවත් නම් තමන්ට යම් කිසි ආදරයක් තියෙනවා නම් එසේ තමන්ට හිතවත්කම තියෙන තමන්ට ආදරය තියෙන පින්නතා ඒ තමන් හොඳ හැටියට ආරක්ෂා කරගන්නට ඕන තමන් ආරක්ෂා කරගන්නවා ඇති තමන්ගේ සිත තමන්ගේ වචනේ තමන්ගේ කය තිබෙන හොඳ හැටියට ආරක්ෂා කර ගැනීම වැරදි පැත්තට යෙදෙන්නට ඉඩ නොදී. ඒක තමයි තමන්ගේ ආරක්ෂාවේ කියලා කියන්නේ. ඉතින් එහෙම තමන්ගේ ආරක්ෂාව ගැන යම් කෙනෙක් කල්පනාකාරීව ක්‍රියා කරන්නේ නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ තමන්ටම තමන් හතුරෙක් හැටියට ජීවත් වෙනවායි කියලායි. දැන් යම් කෙනෙක් නරක අදහස් පහල කරමින් නරක ක්‍රියා වචන කතා කරමින් නරක ක්‍රියාවන්හි යෙදෙනවා නම් ඒ පුජ්‍යලයා තමන්ම තමන්ට හතුරෙක් හැටියට ක්‍රියා කරන්නේ යමෙක් එවඳු මේ ගති නැතිව ඒවෙන් තොරව වාසය කරනවා නම් එයා තමයි තමන්ට තමන් මිත්‍යා හැටියට ක්‍රියා කරන පුජ්‍යලයායි කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් කවුරු හරි තමන්ගේ හිත හරි හැටියට පිහිටුවාගෙන තියෙනවා නම් ඒ තමන්ගේ හිත හරියට පිහිටුවා ගැනීම තරම් සේවාවක් තමන්ගේ මෑණියන්ට කරන්නත් බෑ තමන්ට තමන්ගේ පියාට කරන්නත් බෑ. වෙන නෑයෙකුට වෙන හිතවතෙකුට තමන්ට කරන්න පුළුවන්කම නෑ. ඒ සේවය තමන්ගේ හොඳට පිළිතුවාගත්ත හිතෙන් තමන්ට වෙන්නා වූ සේවය වගේ එකක්. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා තමයි තමන්ගේ හිත තමන් හරියට හැඩගස්සා ගන්න ඕන සකස් කර ගන්නට ඕන කියලා උන්වහන්සේ ප්‍රකාශ කොට වදාළේ. ඒ වගේම තා හතුරෙක් දරුණුම හතුරෙක් කරන විපත්තියට වඩා බරපතල භයානක විපත්තියක් Tamanට Tamanගේම හිත කරනවායි කියන බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් සතුරෙක් වුණාම ඒ සතුරා নানা ප්‍රකාර විදිහේ විපත්ති කරලා ඒ තනත්තාගෙන් පලිගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම බලාපොරොත්තුවකට වඩා යම් කෙනෙක් තමන්ගේ හිත නරක විදියට පිහිටුවාගෙන තියෙනවා නම් නරකට පිහිටුවාගත්තා වූ හිත නිසා තමන්තර හතුරා කරන විපත්තියට වඩා මහා බරපතල විශාල විපත්තියක් තමන්තම තමන්ගේ හතුරා වන හිත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිත්තම් භික්ඛවේ රක්ඛේත මහණෙනි හිත රැක ගන්න හිත ආරක්ෂා කර ගන්න හිත යම් කිසි විදියකින් ආරක්ෂා කරගත්තොත් රැකගත්තොත් එය මහතෝ අත්ථාය සංවත්තති බොහෝම වැඩ පිණිස යහපත පිණිස දියුණුව පිණිස ඒකාන්තයෙන්ම හේතු වෙනවායි කියලා දේශනා කළා මිනිස්සෙක් හැටියට අපි කල්පනා කළාම මේ මිනිස් ජීවිතය විශාල කුසල විපාකයකින් ලැබෙන්නේ ඒ විශාල කුසල විපාකයකින් ලැබිය යුතු මිනිස් ජීවිතය අංග සම්පූර්ණව අප හැමදෙනාටම හොඳින් ලැබිලා තියෙනවා අංග සම්පූර්ණව ලැබුණාය කියලා කිව්වේ දැන් ඇස් හොඳට පේන කන් හොඳට ඇහෙන කතාබස් කරන්නට පුළුවන් ඒ වගේම හොරගති ආදී ඒව නැති සිහිය බුද්ධිය නුවණ මේවා බොහොම හොඳ හැටියට තිබෙන ජීවිතය තමයි අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එබඳු මනුෂ්‍ය ජීවිතයට බුදුරජාණන් වහන්සේ ජාත මනුස්ස කියන වචනේ ප්‍රකාශ කරලා තියෙනවා. හරියට උපන් හරියට පහළ වුණා වූ මනුස්ස ජීවිතය කියන එකයි ඒකේ අදහස. ඉතින් ඒ ජාත මනුස්සත්වය යම් කෙනෙකුට හරියට ලැබිලා තියෙනවා නම් ඒ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. ප්‍රයෝජන ගන්නවා කියන්නේ තමන් අජ්ජේව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අදම පසු වෙන්නේ නැතුව ඒකාන්තයෙන්ම උත්සාහයෙන් මහන්සියෙන් නුවණින් ක්‍රියා කරන්නට ඕනේ. කෝජඤ්ඤා මරණං සුවේ. හෙට මැරේද කියලා කවුද දන්නේ? කාටවත් පොරොන්දු වෙන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ අපි ජීවත් වෙනවා කියලා කියනවා. මේ ජීවත් වෙනවායි කියලා කියන්නේ මරණයට දුවනවා කියන එකයි තේරුම. අපේ අපි කාලය ගත කරනකොට ඔය මිනිත්තුවක් කාලය ගත වුණොත් මරණයට මිනිත්තුවකින් කිට්ටු වුණා. ඒ වගේම පැයක් ගත වුණාම පැයකින් කිට්ටු වුණා. දවසක් සතියක් මාසයක් අවුරුද්දක් මෙහෙම ගතවන්නා වූ කාල ප්‍රමාණයේ අනුව මරණයට ලංවීම තමයි මේ ජීවත් වෙනවායි කියලා කියන්නේ. මරණයට දුවනවායි කිවට කිසි වරදක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි කවුරුත් ඒ ගැන කල්පනා කරනවා නම් බෞද්ධයන් වශයෙන් වුණත් නොවේ. කවුරු නමුත් අපේ ජීවිත වලින් ගත හැකි විශාල ප්‍රයෝජන තියෙනවා. ඒ ප්‍රයෝජන ගන්නවා. ඒ ප්‍රයෝජනේ Tamanටත් අනුන්ටත් සැලසෙන විදියට ක්‍රියා කරන්නට ඕනේ කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පරත්තම් පටිපජ්ජත අනුන්ගේ යහපත පිණිස අනුන්ගේ දියුණුව පිණිස උදව්ව පිණිස උපකාරය පිණිස ක්‍රියා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක රහත් මහා සංඝ රත්නයට පළමු කොට ප්‍රකාශ කොට වදාළ බණපදයේ තමයි ඒ පරත්තම් පටිපජ්ජත මහණෙනි අනුන්ගේ යහපත සඳහා දැන් ක්‍රියා කරන්න කියලා ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සෞව්‍යංජනං කේවල පරිපූර්ණං භ්‍රමචර්යං පකාසේත කියලා ප්‍රකාශ කළා. ඉතින් මේ ධර්මයේ දේශනා කරන්න මේ ධර්මයේ ආදි කල්යාණං මුලත් ඊටාම හොඳයි. මධ්‍යේ කල්යාණං මැදත් හොඳයි අගත් හොඳයි. කේවල පරිපූර්ණං මේ බුද්ධ ධර්මය සියල්ලෙන්ම හැම පැත්තෙන්ම පරිපූර්ණයි සම්පූර්ණයි. මේකේ අඩුවේ කියලා කාටවත් එහෙම පුරවන්න අඩුවක් නැහැ. වැඩි කියලා කපා හරින්න කිසිවක් මේකේ ඇත්තේ නැහැ. අනේ නිසා කේවල පරිපූර්ණ වූ ධර්මයක් මේ. මේ ධර්මයේ හරියට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අන්න ඒ විදිහට කල්පනා කළාම යම් කෙනෙක් ධර්මයේ හරියට පිළිපදිනවා නම් ඒ ධර්මයේ පිළිපදිනා වූ අය තමම් ඒ ධර්මයේ පිහිට කොට වාසය කිරීම නිසා මෙලවත් ඒකාන්තයෙන්ම සැනසෙල්ල ඇතිව ජීවත් වන්නට පුළුවන්කම තිබෙනවා. ඔහුගේ ජීවිතය පරලෝ වශයෙන් ඒකාන්තයෙන්ම වැඩදායක ජීවිතයක් වෙනවා. ඔහුට ඒ ඔහුගේ ඒ ප්‍රතිපත්ති මාර්ගයේම ඒකාන්තයෙන් මේ සංසාර දුක නැති කරලා උතුම් නිවන් සප ලබා ගැනීමටත් ඒකාන්තයෙන්ම මාර්ගයක් වෙනවා. ඒ අතින් සලකලා බලලා අපි හැම දිනාම දැන් මේ දේශනා කළා වූ ධර්මයේ අනුව අර අනුපුබ්බේන මේධාවී ථෝක ථෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ කියාපු හැටියට සංගදී වැඩ කරන කෙනෙක් ඒ තමන් වැඩ කරන්නා වූ රන් ඕහල යම් අඩුපාඩු ආදී කිලුට තියෙනවා නම් ඒව ක්‍රමවත් ක්‍රමයෙන් නැති කරලා ඉතින් වටිනා ස්වර්ණාභරණ ආදී හොඳට හරිගස්ස ගන්නවා වගේම තමන්ගේ මේ නොයෙක් විදිහේ කෙලෙස් මලවලින් පිරුණා වූ අපිරිසුදු සිත පිරිසුදු කරගෙන එහෙම මේ සංසාර දුක නැති කිරීමට අදිස්ථාන කරගත යුතුය කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ අනුව දැන් මේ ශ්‍රවණය කළා වූ ධර්මය හොඳ හැටියට හිතේ තියාගෙන ඒ ධර්මයට අනුව තම තමන්ගේ ජීවිත හොඳට හැඩගස්සාගෙන තමන් තමන්ට ප්‍රියෙක් හැටියට වාසය කරලා තමන්ට තමන් හතුරෙක් හැටියට වාසය කරන්නේ නැතිව කුසල ධම්මී යෙදিলা යහපත් ක්‍රියාවන්හි යෙදিলা තමන්ගේ ජීවිතෙන් මුළු සමාජයටමත් මුළු ලෝකයටම යහපතක් කරන්නට බලාපොරොත්තු ක්‍රියා කළොත් ඒක ඉතාමත්ම හොඳ සත්පුරුෂ අදහසක් හැටියට ප්‍රකාශ කරමින් දැන් මේ පින්වත් පිරිස මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුණා වූ යම්තා කුසල සම්භාරයක් නම් ඒ සියලු කුසල් ධම් හේතු කොටගෙන මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නරකාදී සතර අපා දුකකට නොපෙමිණ අජරාමර සංඛ්‍යා තමා මා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලැබුණු සීල පින් බෙලෙන් කාටත් අජරාමර සංඛ්‍යා තමා මහ නිවන් සුව ලැබේවා Thank you. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ රත්මලානේ මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක රාජකීය පඬිතු අතිපූජ්‍ය වැලිගම ඥානරතන නායක ස්වාමින්දයන් වහන්සේ Thank you.